ඉන්දක මහත්මයා අවසරයි අපේ ආම්ද්‍රණේ වංශර ඇහෙනව නේද? ඔව්. ආම්ද්‍රණේ මට පළවෙනි ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක අර අත්තසාලණී අටුවාවේ අපේ චන්ද්‍රමලා ආම්ද්‍රෝ දේශනා කළ දක්වලා තියෙනවා කියලා ඔබ වහන්සේ දේශනා කරා අර සතර සතිපට්ඨානය අලෝභ අධේශ අමෝහ වලට මේ සම්බන්ධ තියෙනවා කියලා. එතන පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද අපේ හඳුනන එක කොහොමද ඒක ඒ විදිහට ඒ කියන්නේ දැන් එතන දක්වන්නේ මෙහෙමයි අලෝභය නිසා කායානුපස්සන සතිපට්ඨානේ වැඩ. ඒ කියන්නේ දැන් ලෝභී පුද්ගලයාට හැමතිස්සෙම එයා ඇසින් රූප දකින්න ලොල් වෙනවා. එතකොට එයාට දකින රූපය ගැන අවධානය යොමු වෙලා ඒක පිළිබඳ තෘෂ්ණාවෙන් බැඳෙනවා විනා මෙතන සිදුවෙන කායික ක්‍රියාවලිය ගැන එයාට අවදිමත් බවක් නැහැ. ඇස සංවර කිරීම පිළිබඳ එයාට අවදිමත් බවක් සතිය පිහිටන්න විදිහක් නැහැ. ලෝභය වඩා ප්‍රබලයි. එතකොට එයා එයාගේ ලෝභය විසින් තමයි එයාගේ කය හසුරුවන්නේ. අර මම පෙර දිනයක කිව්වේ මේ ක්ලේශයන් අනුසය අවස්ථාවේ පවතිනවා. ඒකට බාහිර ප්‍රත්‍ය ලැබෙනකොට අයෝනිසෝ මනසිකාරයේ හේතු කොටගෙන ඒක පරිඋත්ථාන தත්වයටපත් වෙනවා. නැගී සිටිනවා. තවදුරටත් අපි අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියාත්මක වෙනවනේ ඒක ව්‍යතික්‍රමන. එහෙම නැත්නම් වීතික්කම. වීතික්කම කියලා කියන්නේ අර ක්ලේශයේ විසින් මේ නාම රූප ධර්මයන් ආක්‍රමණය කරන. එතකොට මේ මේ ක්ලේශයේ විසින් නාම රූප ධර්ම ටික ආක්‍රමණය කළාට පස්සේ ක්ලේශයට ඕන විදිහට තමයි හසුරවන්නේ. එතන සතියට ඉඩක් නැහැ. ඒ නිසා ලෝභියාට ඇස පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, කය පිනවීම, සිත පිනවීම කියන මේ ෂඩේන්ද්‍රයන්ට ගෝචර වෙන ආරම්මණයන් එක්කලා ලෝභ මූලිකව බද්ධ වෙනකොට ඒ ලෝභ සිතින් එයාගේ ගතසිත ආක්‍රමණය වෙලා එතන එයාට කායගත සතියක් ඇති කරගන්නට මොකුත්ම ඉඩක් නැහැ. එතකොට දැන් මේ ඉතින් මේක එතකොට චිත්තානුපසන ධම්මානුපසන වලටත් අදාළයිනේ කියලා අපිට හිතනවා. අදාළයි තමයි. හැබැයි ප්‍රධාන වශයෙන් අපි මේ බැඳෙන්නේ ඉන්ද්‍රියත් එක්කලානේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශන. ඒත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබෙන්නේ චක්කුසෝත ඝන ජීවහා කාය කියන මේ බාහිර කයත් එක්කනේ. එතකොට මේ බාහිර කයේ තියෙන ඉන්ද්‍රිය පද්ධතිය තුලින් අර ලෝභය ක්‍රියාත්මක වෙන්න ගත්තට පස්සේ මේ ඉන්ද්‍රිය පද්ධතිය සංවර කර ගැනීම සහ ඒ පිළිබඳ සතිය පැවැත්වීමට අපට අවකාශයක් නැතු වෙනවා. ලෝභය අඩු පුද්ගලයා අලෝභය ප්‍රගුණ කරන පුද්ගලයාට ඇසින් දකින රූපය පිළිබඳ එහෙම වසඟ වෙන්න ඕන කමක් නැහැ. වසඟ වෙන්නේ නැහැ. එතකොට ඒ තනත්තට සිතට නිදහස තියනවා මේ සිද්ධ වෙන ක්‍රියාවලිය දිහා දකින්න. ඒ විදිහට. ඊළඟට අදෝසය නිසා වේදනානුපස්සනාව. දැන් වේදනානුපස්සනාවේදී ඇත්තටම අපි වේදනානුපස්සනාව තුන්ආකාරයි සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන්. හැබැයි ප්‍රධාන වශයෙන් අපිට මුලින් දැනෙන්නේ දුක්ඛ වේදනාවනේ. ඒතර දුක්ඛ වේදනාව පිළිබඳව විදර්ශනාව කරන්න පුළුවන් වෙන්නේ දුක්ඛයෙහි නොගැටෙන කෙනාට. දුක දුක කියලා කියන්නේ දැන් අප්‍රසන්න හැඟීමක්නේ පීඩාකාරී තත්වයක්නේ කායික දුක්ඛය එතකොට ඒක ඒකට අපි කැමති නැහැනේ ඒ කැමති නැති බව වූ द्वේෂය මතුවෙච්ච ගමන් එයාට වේදනාව පිළිබඳ අනුපස්සනාවක් කරන්න බෑ අර අපේ අත්දැකීමක් අපි පෙර දිනක කිව්වේ අර සමෝහ භාවනාවක් කරනකොට ගුරුවරයා ඉස්සරහා ඉඳගෙන කකුල කැක්කම ඇති වෙලා දැන් මේක වේදනා වේදනා වේදනා කියලා මෙනෙහි කරනවා කොහොම මෙනෙහි කළත් අඩු වෙන්නේ නැහැ ඒ අඩු වෙන්නේ නැත්තේ මට ඕන කරන්නේ වේදනාව නැති කරගන්න ඇයි නැති කරන්නේ නෑ. මම ඒකට කැමති නෑ. ඇයි කැමති නැත්තේ? මම ඒක භුක්ති විඳිනවා. එතකොට මගේ වේදනානුපස්සනාව වැඩු නැත්තේ ඇයි? අර ද්වේෂ මූලික ගතියත් එක්කලා. ඊට පස්සේ මැරුණොත් මැරිද්දෙන් පිපුරුවොත් පිපුරුවදෙන් දැන් ආයේ මට මේක මොකක්වත් කරන්න බෑ. ඔක්කොම අතහැරලා දානවා කියලා සියල්ලම මනසින් අතහැරියට පස්සේ තමයි අන්න සිහිය පිහිටන්න ගත්තේ. ඒ මොකද දැන් අර වේදනාවත් එක්කලා මෙතෙක් පොරබැදුව මෙතෙක් ගැටුණා ඒ ගැටිච්ච එක නැවැත්තුවට පස්සේ තමයි හරියට වේදනා එතකොටත් වේදනාව තියෙනවා. හරියට අර බුරුම කටුවකින් විදින්නා වගේ මේ හම මාසන් නහර ඇට ඇට මිදුළු විදගෙන අර පීඩාව හරියට අර බඹර චක්‍රයක් කරකෙන්න වගේ අර වායු පීඩනය කැරකි කැරකි අතුලට බහින හැටි දැනෙනවා. ඒ දැනුණා වුණාට ඒක ප්‍රතික්ෂේප කරන තාක්කල් අනුපස්සනාවක් නැහැ. ඒ ප්‍රතික්ෂේප කිරීම නැවතුණාට පස්සේ තාම සතුටින් සැහැල්ලුවෙන් ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා වේදනානුපස්සනාවේදී දුක්ඛ වේදනාව විතරක් නෙමෙයි සුඛ වේදනා, උපේක්ඛා වේදනාත් අනුපස්සනා කළ යුතුයි. නමුත් අපි ආරම්භ වෙන්නේ ප්‍රධාන වශයෙන් ඒකට අවතීර්ණ වෙන්නේ දුක්ඛ වේදනාවනේ අපිට ප්‍රකටව දැනෙන්නේ. ඒ නිසා එතනදී වඩා වැදගත් වෙනවා අද්වේෂය. ඒකට ප්‍රවේශ වෙන්න, ඒක ඒක වර්ධනය වෙන්න. ඉතින් ඒකයි මම මේවා අද්දේශයෙන් පමණක් කෙරෙනව නෙමෙයි මේ අර පොදුයේ බහුල වශයෙන් වැඩි නැඹුරුව තියෙන පැත්තයි මේ පැහැදිලි. අමෝහය නිසා ඉතිරි සතිපට්ඨාන දෙදෙනාගේ වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් චිත්තානුපස්සන ධම්මානුපස්සන කියන දෙක කායානුපස්සන වේදනානුපස්සනවටත් අමෝහය තියෙන්න ඕනේ. ඒකනේ සති සම්පජඤ්ඤය කියන්නේ. නමුත් ඒවට අර අලෝභ අද්වේෂ දෙක මූලික වෙනවා කියන එකයි කියන්නේ. ඉතිරි දෙකට අලෝභ අද්වේෂයට වඩා ඒකට මූලික වෙන්නේ අමෝහය. ඇයි අමෝහය මූලික වෙනවා කියන්නේ? දැන් චිත්තානුපස්සනාවේදී ලෝභසිත ලෝභසිත හැටියට දකින්න. ලෝභසිතක් ඇති වෙලා තියෙනවා. එතකොට අලෝභයක් නෙමෙයි ලෝභසිතක් තියෙනවා. හැබැයි මේ ලෝභසිත ලෝභසිත හැටියට හඳුනාගන්නේ අමෝහය. ප්‍රඥාව. ද්වේෂසිතක් ඇති වෙලා තියෙනවා. හැබැයි ද්වේෂසිත ද්වේෂසිත හැටියට දකින්නේ ප්‍රඥාව. ඊළඟට ධම්මානුපස්සනාවේදී නීවරණ ධර්ම ඇති වෙලා තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාදාන. ඇති වෙලා තිබුණා වුණාට මේ තියෙන නීවරණය කියන එක දකින්නේ ප්‍රඥා. එතකොට සම්පූර්ණ අලෝභයෙන් අද්වේෂයෙන් දුර වෙලා කියන කතාවක් නෑ චිත්තානුපස්සන ධම්මානුපස්සනවලදී. අලෝභය අද්වේෂය තිබුණා වුණත් අමෝහය මූලික කරගන්න. එතකොට ඉතිරි කාරණාවලදීත් අමෝහය මූලික වෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන් මේ ප්‍රවේශය බැලුවෙන් පස්සේ අපිට මේ බෙදීමට යන්න පුළුවන් ගතියක් එතන පේනවා. අන්න එහෙම දල වශයෙන් බෙදීමක් තමයි එතන තියෙන්නේ. එහම අපේ අන්තරනේ උපහාසකේ පැහැදිලි කිරීම මේ බොහොම අලංකාරය කියන්නේ අටුවාචාරීන් දකින්නත් ඇත්තෝ විදියට කියලා මටත් හිතෙන්නේ. <laughs>